ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නුගේකොට ගංගොඩවිල පුෂ්පාරාමාධිපති ඌගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශනපති ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ Thank you. අකුසල මූලයන් අපායগামী වීමට හේතු වන ආකාරය පිළිබඳවයි අද දේශකයන් වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කර දෙන්නේ. මද නමස්කාර පූර්වක ආරාධනා කරනවා අතිපූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේට. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු අස්මින් හිතායන් සමයේ කාලං කෛරාත පුග්ගලෝ නිරයම් උපපජ්ජය චිත්තං හිස්ස පදෝ සිතං චේතෝ පදෝපහේතුම් හි සත්තාගච්ඡන්ති දුග්ගතින් පින්නතුනේ අද මේ ධර්ම දේශනාවට මාතෘකාව ලැබී තිබෙන්නේ අකුසල මූලයන් අපාගත වීමට හේතු වන්නේ කෙසේද කියන මේ ප්‍රශ්නයයි මේ ප්‍රශ්නෙට ඉතාම කෙටිම පිටපත් තමයි ධර්ම දේශනයට මාතෘකා කළ මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. ධර්ම දේශන මාතෘකා කළ මේ ගාථා ධර්මයේ තියෙන්නේ ඉති උත්තර පාළියේ ඒකක නිපාතේ ද්විතීය වර්ගයේ 10 වෙනි සූත්‍රයයි මේ 10 වෙනි සූත්‍රේ නම පදුට්ට පුද්ගල සූත්‍රය. මේ සූත්‍රයේ තියෙනවා අස්මින් හිතායන් සමගේ කාලං khairat පුද්ගලෝ නිර්යං උපපජ්ජේය චිත්තං හිස්ස පදෝසිතං චේතෝ පදෝප හේතුහි සත්තා ගච්ඡanti දුක්ඛතින් කියලා යම් කිසි පුද්ගලයෙක් ස්වකීය ශරීරය අවසාන කරලා හිට ඒ ශරීරයෙන් මරණයට පත් වෙලා හිට යන වෙලාවට චුති අවස්ථාවටපත් වෙන වෙලාවට මේ අවස්ථාවේදී යම් යම් පුද්ගලයෝ විසින් තමන් කාලේ කාලක්‍රියා කරන්ට කලින් කලින් තමන්ගේ సంతානය තුල කරගෙන තියෙන සුද්ධ අසුද්ධතා දෙක උඩ තමයි සුගති දුගති දෙක තීරණය වෙන්නේ. සුද්ධ තත්වයක් තිබුණොත් සුගතියකටපත් වෙනවා අසුද්ධ තත්වයක් තිබුණොත් නියතින්ම නිරයටපත් වෙනවා. ඉතින් චිත්තං හිස්ස පදෝසිතං කියලා කියන්නේ ඒ මරණයටපත් වෙන පුද්ගලයා චුතහිතටපත් වෙන පුද්ගලයා සෝකීය සිතට ප්‍රදෝෂ්‍ය භාවය කිරුටු භව ක්ලේශරහිත භව විසින් බොහොම දුරට ඒක නරක කරගෙන තිබුණොත් දෝෂ්‍ය කරගෙන තිබුණොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා උපදිනවා නිරයේ. නිරය කියන්නේ අපායට අපාය උප්පත්ති ලැබනවා. චේතෝ පදෝස හේතුන්හි සත්තා ගච්ඡාන්ති දුක්ගති. බුදුහාමුදුරෝ න්‍යායක් වශයෙන් දක්වනවා චේතෝ පදෝස හේතුහි තමන්ගේ චේතෝ පදෝස භාවය නිසා චිත්ත ප්‍රදෝෂ්‍ය භාවය නිසා චිත්තේ තියෙන කිරිටි බව නිසා චිත්තයේ තියෙන අසංගත බව නිසා ඒ පුද්ගලයා කච්ඡන්ති දුක්ගතින් දුකතියටම පත් වෙනවායි කියලා මේ ගාථාවෙන් මෙහෙම පැහැදිලි කරනවා. අපේ බුදුහාමුදුරන් වහන්සේ එක දවසක් සවැත්නුවර දන්සභා මණ්ඩපයට වත්න වෙලාවේදී දන්සභා මණ්ඩපයට එකතු වෙලා හිටිය වික්ෂුන් වහන්සේලා අතර මෙන්න මෙහෙම කතා බහක් තිබුණා. මේ ලෝකේ බොහෝම පව් කරන මිනිස්සු මරණයටපත් වෙනවා. මදක් පව් කරන මිනිස්සුත් මරණයටපත් වෙනවා. මේ විදිහට පින් කරන මිනිස්සුත් මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වෙන මිනිස්සු නැවත උපදින වෙලාවට මොන විදිහේ ස්වභාවයක් තුලින්ද මේ කුරුල්ල වෙනස් වෙනස් වෙලා උපදින්නේ කියලා මේ කරුණ පිළිබඳව මේ වික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරමින් සිටියා. අපේ බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා පින්නතුනේ වික්ෂුන්ගෙන් අහනවා මහණෙනි මා එන්නාට පෙර ආතුව මොන විදිහේ කතාවකින්ද කල්ගත කළේ කියලා. මේ වෙනාවේදී වික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ට දරුන් දෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ මරණයට පත්වන මිනිස්සු අතර පව කරන්නෝ බෙහෙවින් ඉන්නවා සින් කරන්නොත් ඉන්නවා මේ පව කරන පුද්ගලයා මලාට පස්සේ උපදින්නේ කොහෙද කියන මේ කරුණ පිළිබඳවයි අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටියේ කියලා. ඒ වෙනාවේදී අපේ බුදුහාමුදුරන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේට කරුණු පැහැදිලි කරනවා. නිකන් නෙමේ බුදුහාමුදුරුවෝ කරුණු පැහැදිලි කරන්නේ හොඳට හොයලා බලන යමක් පිළිබඳ කරුණක් පැහැදිලි කරන්න. බුදුහාමුදුරන් වහන්සේට අපේ බෞද්ධ පින්නතුන් හැම කෙනෙක්ම දන්නවා දිබ්බ චක්කු ඥානය තියෙනවා. චේතෝපරේ ඥානයත් අපේ බුදුහාමුදුරන්ට තියෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානයත් අපේ බුදුහාමුදුරන්ට තියෙනවා. චතුප්පපාත ඥානයත් අපේ බුදුහාමුදුරන්ට තියෙනවා. ඒ වගේම අපේ බුදුහාමුදුරන්ට ඉද්ධිවිද ඥානයක් තියෙනවා. දිබ්බ සෝත් ඥානයක් අපේ බුදුහාමුදුරන්ට තියෙනවා. අනාගතන්ත ඥානයක් අපේ බුදුහාමුදුරන්ට තියෙනවා. යථා කම්මෝපකරණයක් අපේ බුදුහාමුදුරන්ට තියෙනවා. මේ ඥානන් විතව මේ ඥාන වලින් තමයි අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ සියල්ලක් පිළිබඳවම අපරණ ධර්ම දේශනා කරන්නේ. සියලුම සත්වයන්ගේ సంతානගත කොට දෙන ස්වභාව తত্ত্ব බුදුහාමරන්ට දකින්න පුළුවන්කම තියෙනවා. මේ චේතනාවන් වරින් වර වරින් වර මොහු කුරා යන හැටි හෝ දුර වෙන හැටිත් අපේ බුදුහාමරන්ට දකින්න පුළුවන්කම තියෙනවා. හේතුපරිය ඥානය තුළින් විවිධ විවිධ සත්වන්ත විවිධ මිනිස්සුන්ට විවිධ සත්වයන් තුළ තිබෙන සියලුම චේතය තත්ත්වයන් පිළිබඳව බුදුහාමුදුරන්ට අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපේ බුදුහාමුදුරන්ට චතුපපාත ඥානය නිසා මේ විදිහේ මිනිස්සු චුත වුණාට පස්සේ ඒ කියන්නේ මලාට පස්සේ නැවත උත්පත්ති ලැබනකොට කොහොමද උපදින්නේ කොයි විදිහට මේ උත්පත්ති සිද්ධ වෙන්නේ කියන කරුණොත් අපේ බුදුහාමුදුරන්ට හොඳටම පැහැදිලිව තියෙනවා. මේ තාපේ බුදුහාමුදුරන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඉදහම් වික්කවේ ඒකච්ඡම් පුක්කලම් පදුක්ක චිත්තං ඒවං චේතසෝ චේතෝ පරිච්ඡපජානාමි මහණෙනි මම මේ සියලුම එකිනෙකේ පුත්කලයන් පිළිබඳව ඔවුන්ගේ ප්‍රදෝෂ චිත්තයන් එකිනෙකේ පැහැදිලි කරලා මේ චේතෝ පරිඥාණය හොඳට අවබෝධ කරගන්න තියෙනවා. ඒ අවබෝධය අනුව මේ ඡායම් තමයි යම් කිසි අවස්ථාවක මරණ ස්වභාවයටපත් වෙන ශ්‍රේණියේ පුද්ගලයේ කාලක්‍රියා කරනකොට යථාවතං හරියට ගෙනත්යාව බඩුවක් එතනින් අතාරින්නා වාගේ. නිරයේ නිරයේම උපදිනවා අපායේ උපදිනවා. තංකෙස හේතු. ඒකට හේතුව මොකද්ද? චිත්තං ඉපදික්කවේ පදුට්ටං. මහණෙනි මේ පුද්ගලයාගේ සිත ප්‍රදෝෂයයි. කිලුටුයි. චේතෝ පදේශ හේතු පදෝස හේතු කෝපන වික්කවේ ඒවං විදේ කච්චේ සත්තා කායස්ස බෙහෙදා පරම්මරණ අපායම් දුක්ඛතෙන් විනිපාතං නිරයන් උපජ්ජන්ති මේ චේතෝ පදෝස හේතුන් හි තිබෙන විවිධ විවස්ථාවන්ට අනුව ඒ සත්‍යයන් ඒ ඒ විදිහටම මරණින් මත්තේ අපායේ විවිධ විවිධ අපා දුක් වලටපත් වෙනවා දුර්ගතයෙන් විවිධ විදිහට දුක් වලටපත් වෙනවා මිනිපාතාදී නරකයේ මොහොන දුක් බවටපත් වෙමින් උපදිනවායි කියලා. මේ චිත්ත ප්‍රදෝෂ්‍ය භාවය කියන එක මොකක්ද කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ පින්නතුනේ. මේ චිත්ත ප්‍රදෝෂ්‍ය භාවයට බුදුහාඳුර පාවිච්චි කරන වචන ගොඩාක් තියෙනවා. ඒකෙන් එකක් චිත්ත සංකලේශ භාවය කියලා. චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සම්ති සිත කෙලෙස් සහිතව ප්‍රදෝෂ්‍ය වීම නිසා ඒක සිතක් ප්‍රදෝෂ්‍ය කරන මොනවාද එතකොට කෙලෙස් සංකලේශ ධර්ම වලින් තමයි සිතක් ප්‍රදෝෂ්‍ය භාවයට පත් කරන්නේ ඔය සංකලේශ ධර්මයන් විසින් ප්‍රදෝෂ්‍ය භාවයට පත් කරපෝ ස්වභාවයක් හැම සත්වයන් තුළම දකින නිසා කිලේසා භික්කවේ සත්තා සංකලිස්සන්ති. ක්ලේශයන් යම් තැනක වෙයිද ඒ ඒ තම සියලු සත්‍යවම ක්ලේශත්වයට සංක්‍රිෂ්ඨ භාවයට දූෂ්‍ය භාවයට පත් වෙනවා. චිත්ත වෝදානා විසුද්ධන්ති. ඒ සිත වෝදානය කරන, පිරිසිදු කරන, පවිත්‍ර කරන කෙනා එයින් මිදී සුද්ධත්වයට පත් වෙනවා. මේ කියන කරුණ අපි නිර්වෘම තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි මමත් ඔබත් අපි හැමදෙනාමත් උපදින කොට ඒ උත්පත්ති ස්නේහිබ්බී අපි මොන ආත්මයක හෝ උපන්නත් ඒ ආත්මය උපදින්නේ పూర్වාත්මයේ තිබිච්ච කම්මවල බලපෑම ඇතුව චිත්ත බලපෑම ඇතුව මේ කම්ම චිත්ත ප්‍රත්‍ය තුල අපි හැම දෙනාටම කියනවා పూర్වාත්මය රැස් කරගත්තු ලෝභ දෝෂ මෝහ ආදී විවිධ කෙලෙස් ධර්ම. මේ කෙලෙස් ධර්ම වලින් අපි මරණකොට ඒව අනුසය වශයෙන් අපි ගාව තියෙනවා. ඒ හින්දා අපි කවුරුවත් මරණින් මත්තේ උපදිනකොට ඒ උපදින මොහොතේ ත්‍රිසුදුයි කියලා කවුරුත් තේරුම් ගන්න එපා. අපි උපදින්නෙම කිසියම් කෙලෙස් ධර්මයක් නිසා. තණ්හාය ජායති පුරුෂෝ තෘෂ්ණාව ක්ලේශ ධර්මයක් අපහිල් ධර්මයක් ඒ අපහිල් ධර්මය නිසාමයි අපි නැවත කොතන හෝ තැනක උපදින්නේ ඒක නිසා අපේ උත්පත්ති ස්වභාවයෙන්ම අපවිත්‍රයි එහි කෙලෙස් වාසනා තියෙනවා කෙලෙස් පුරුදු තියෙනවා ඒ කෙලෙස් වාසනා කෙලෙස් පුරුද්දකින් යුක්තවයි අපි උත්පත්තියක් ලබන්නේ මේ නිසා අපේ සිත මේ කෙලෙස් පුරුදු කෙලෙස් වාසනා නිසා කිරුට වෙලයි අපි භවයෙන් භවය උපදී උපදී උපදී උපදී යන්නේ. මෙරි මෙරි මෙරි මෙරි උපදී උපදී අනන්තා පරිමාණ කාලයක් සංසරණය කරන්නේත් අනන්තා පරිමාණ කාලයක් මේ සසර ආත්මයෙන් භවයට ආත්මයෙන් භවයට මාර්ගයෙන් මාර්ගයේ සංසරණය කරන්නේත් මේ සංක්‍රිෂ්ඨ භාවය ඇතුවයි සංක්‍රිෂ්ඨ භාවයෙන් තොර වෙලා නෙමෙයි මේ නිසා අපි සෑම කෙනෙක්ම උපත්ති ලැබනකොට සංක්ලිෂ්ඨභාවයෙන් තොර වුණා කියලා තේරුම් ගත්තොත් ඒක වැරදි. මොකද එහෙම වෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවේදී සමහර අය වර්ධවාගත්ත තැන් තියෙනවා. සිත බොහොම කිලුටුයි ඒ සිත සිත බොහොම පිරිසිදුයි පිරිසිදු කිලුටු වෙන්නේ ආගන්තුක උපක්ලේශයන් නිසා බුදු කියලා බුදුහාරු දේශනා කරපු තැන්වලදී සිත පිරිසිදුයි කියපු මේ වචනය මේ උපදින ඇසිල්ල අපි පිරිසිදුයි කියලා තොරතුරු ගන්න විදිහට සමහර අය මුලා වෙලා තියෙනවා. ඒක නෙමෙයි එතන කියන්නේ චිත්ත ස්වභාවය කියන එක පවිත්‍රාය ස්වභාවයෙන්ම නමුත් ඒක කොහි ගියත් කොහි අවස්ථාවෙත් සංකලේශ ධර්මයන් නිසා අපවිත්‍රායි. ඒකයි බුදුහාමුදුරුවෝ ඒ කරුණෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි හැම කෙනාගේම තණ්හාවෙන් උත්පත්ති ලබන්නේ තණ්හා ජනිත පුරිසං තෘෂ්ණාව පවිත්‍ර ධර්මයක් නෙමෙයි ඒ ප්‍රශ්නාව අපේ අර පවිත්‍ර වූ සිතක කොයි කාලේ ඉඳන් හෝ තියෙන හින්දා ඒ ප්‍රශ්නාව විස්තරිත හින්දා තමයි අපි මේ භවයෙන් භවයේ ඉපදී ඉපදී මෙරි මෙරි දිගින් දිගටම යන්නේ. ඒ ස්වභාවයෙන් අපි විමුක්ත වෙනා නැහැ. ඒ නිසා අපි හැම කෙනාම මේ ක්‍රේහ ධර්මයන්ගෙන් තමයි හැමතිස්සෙම සංක්ලේශ භාවයට පත් වෙලා තියෙන්නේ. මොනවද මේ සිතේ ක්ලේහ ධර්මය අපි කිලුඩ් භාවයටපත් කරනවා. අනාදිමත් භාවය භවයේ අතීත අනාදිමත් ආත්ම ගණනාවත් තිස්සේ වර්තමාන ආත්මයේ අනාගතයේ මෙරි මෙරි උපදින මේ ආත්ම භාව ගණනාවත් තිස්සේ මේ සංසාර විවිධ දුක්ඛයන්ටපත් කරමින් සංසරණය කර කර මේ සංසාරයේ කෙලවරක් දක්වන්නේ නැතුව අවසානයක් නැතුව දිගින් දිගටම ගලාගෙන යන මේ ජීවිත ප්‍රවාහ ක්‍රිස්ත භාවයට පත් කරලා තියෙන හින්දා වෙනවා කවුද ක්‍රිස්ත භාවයට පත් කරන අය ඒ අය පිළිබඳව අභිධර්මයේදී අපේ බෞද්ධ පින්නතුන් ඉගෙනලා තියෙනවා 14 දිනක් ගැන. මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, ditthi, මාන, දෝෂ, ඉප්පා, මච්චරිය, කුක්කුච්ච, තේන, නිද්ද, විචිකිච්ඡා කියලා. මෝහ කියන විස්තර කරන්න ඕනේ නැහැ. ඔයකවර මේ පින්නතුන් මෝහය කියන්නේ මොකක්ද කියලා හොඳට අවබෝධ කරගෙන තියෙනවා. යම් යම් පුත්‍රයන්ට පංචේන්ද්‍රයන්ට විශේෂණ ආරම්මන පිළිබඳව හෝ තමන්ගේ මනස ධර්මාරම්මන වශයෙන් මතක් වෙන සිහිවන දේවල් පිළිබඳව හෝ ඒ අරමුණේ යථා තත්ත්වය හරියට පැහැදිලිව අවබෝධ කරගන්නේ නැතුව ඒ අරමුණු වල පිළිබඳ අපි හැමදෙනාම ස්වභාවයෙන් මෝඩව නිත්‍යයි සුඛයි ආත්මයි කියලා පිළිගන්න පුරුදු වෙලා තියෙන එක මෝහය කියලා හඳුන්වනවා බොහොම කෙටියෙන් කිව්වොත්. ඒ හින්දා අපේ අහිරිකයි අහිරික කියලා කියන්නේ න හිරියති න ලජ්ජතේති අහිරියෝ කියලා උගන්වනවා. අර නিত্য සුඛ ආත්මභාවය පිළිබඳ වැරදි වැටහීම තියෙන අපේ ඒ හේතුව නිසාම අයුතුකම් කරන්න, පව් කරන්න කිසිම හිරිකිතයක් නැහැ, කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ විදිහ ලැජ්ජ බය නැතුව අපේ දේවල් කරනවා. තමන් වගේම හැම සත්ව ජීවියෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එහෙනම් මගේ ජීවන අයිතියට මම කැමති නම් අනෙක් ජීවන අයිතියත් අපි ආරක්ෂා කරන්න ඕන කියලා හිතන්නේ නැහැ. මේ නිසා හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව අනිත් සත්වයන්ගේ ජීවන අයිතිය විනාශ කරන්නට අපේ මිනිස්සු ක්‍රියා කරනවා. ඒක බුදුහාමුදුරේ පාසලා තියෙනවානේ පානාති පාතා වේරමණී සික්ඛාපම් සමාදියාමේ කියලා. කොච්චර කිව්වත් ඉතින් මේක බොහොම ටික දනානේ පිටපදින්නේ මේ ලෝකෙ කොච්චරද මේ ඒ විදිහේ ලැජ්ජ නැතුව මේ සත්ව ඝාතනය කරනවද සත්වයන්ගේ අයිතිවාසිකම් නැති කරනවද? අනත්තප්ප කරන්නේ ඒවා කරන්න කිසිම බයකුත් නැහැ. මේ නිසා බයක් ලැජ්ජාවක් නැතුව ඒ දේ කරනවා. උද්දච්ච තමන් විසින් අනිදුකනාත්මක ලක්ෂණ අවබෝධය නිසා ලෝකයේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගත්ත මේ අයෝනිසෝ මනසිකාරය නිසාම ඒකම මුල් කරගෙන තමන් විසින් තමන් උද්දච්ච බවට පත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ සිත තැම්පත් වෙන්නේ නැතුව වික්ෂිප්ත මනසක් ඇති පුද්ගලයන් බවට පත් වෙනවා. මේ නිසා ලෝක ජීවත් වෙන බොහෝ දෙනා වික්ෂිප්ත මනසක් ඇතුව ජීවත් වෙන්නේ අවික්ෂිප්ත මනසකින් ජීවත් වෙනවා කියලා කියාගත්තට එහෙම ජීවත් වෙන අය මරණ දකින්න ලැබෙන්නේ නැහැ මෙච්චර කාලයකට. මේ නිසා අපි හැම දිනම මේ ලෝකේ කොතනක් තියෙන්නේ මේ විදිහේ චිත්තයේ නරක ස්වභාවයකින් ඉන්න අය. ඒ වගේම ලෝභකම මෝහය වගේම ලෝභකම තියෙනවා දකින දකින ආරම්මන වලට අපි ලෝභ වෙනවා පුංචි ළමයා උපන්න වෙලාවෙ ඉඳන් ආලෝකයට ආලෝකයේ අක්ෂෙන් පේන වර්ණ වලට ලෝභ කරනවා ඊට පස්සේ ඒ අනුව සකස් වෙච්ච සෙල්ලම් බඩුවට ලෝභ වෙනවා මේ විදිහට පුංචි දරුවාය කාලෙන් තම අපි ලෝභ වෙන්නේ මොකද පෙර ආත්මේ නම් මේ උත්පත්තියේ ලෝභකම පුරුදු වෙනා තියෙන හින්දා අතට තියෙන හින්දා ඒ ලෝභ අනුසය තමයි එතෙන්ද මතක් වෙලා හිට මේ ලෝභයම් බවයිටපත් වෙන්නේ මේ නිසා අපි සෑම තිස්සෙම නොඑක් නොඑක් දේවල් ලෝභ කරනවා. සම්පක දෙයට මතේ කියලා මගේ කියලා ලෝභ කරනවා. අසම්පක දෙයෙන් මට කියලා ප්‍රාර්ථනා කරමින් ලෝභ කරනවා. මේ විදිහට අනුසෞදේ දැහ ගැනීමට ලෝභ කරනවා. මේ විදිහට ලෝභකම කියන එක සිරසත්‍යන්තරම තියෙන ධර්මතාවයක්. මේක තමයි සිත කිලුට කරපු එක ධර්මයක්. දිත්‍ති කියලා කියන්නේ Taman ගත්ත තීරණයම හරි. අනික් අයගේ තීරණය වැරදි. කියන මතයක කුංචි කාණෙන් නම් මිනිස්සු ඉන්න හැටි අපට පේනවා. මේ නිසා මේ දෘෂ්ටිය ඉතාමත්ම නරක දෙයක්. ඒ වගේම මේ ලෝකය පිළිබඳ විශ්වය පිළිබඳ විමුක්තිය පිළිබඳ වැරදි වැරදි මිත්‍යා මත පැහැදිලි කරපු නොඑක් නොඑක් ශාස්ත්‍රවරුන්ගයි කියාගත්ත නායකවෝ ඉන්නවා ඒ නායකව අදහන අය ඒ ඒ කියපු කතුරුවරුන්ගේ සරණ යමින් ඒ කතුරුවරුන් පිළිගනින් ඒ කතුරුමයි හරි ඒ කතුරුමයි හරි කියලා තේරුම් ගන්නවා ඒකට කියනවා මිච්ඡා පස්සති මිච්ඡා දිට්ඨි කියන වචනෙන් පාවිච්චි කරනවා මාන හැම දෙනා තුනම තියෙනවා මම වෙමි. මමයි ලොකු කියන මේ මානය. දෝෂ කියලා කියන්නේ සර්පයෙකුට ගැව්වහම විශ්වෙන්න වාගේ දූෂ්‍ය වෙලා පිට නිතරම අවිස්සෙන එක. ඉස්සා කියන්නේ ඊර්ෂ්‍යාව පින්නතුන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කාටවත් තියෙන දෙයක් ඕක. මච්චරියම්. තමන්ගේ තමන්ගේ සම්පත්තීන් වලට අනුන්ට නොදී ශක් ගන්න තියෙන ආරක්ෂා කරන ප්‍රමාණයට වඩා ඒක ඉක්මවා යන එක මච්චරිය ගතිය. කුක්කුච්ච කුච්චිතං සතං කුකතං යම් යම් දේ තමන් විසින් කළාට පස්සේ කරන දේ නරක විදිහට කළා නම් ඒවා කුක්සුතයි. ඒ නිසා වර්ධි හංගන්න බලනවා. කුකතස්සභාවෝ කුක්කුච්ඡම්. තමන් තමන් විසින් සමාජයේ පිළිගත් යම් යම් දේ සම්මත දේ සුබ දේ හොඳ දේ නරක දේ කඩාගෙන විදගෙන අසුබ දේ කරලා තියෙනවා නම් අන්නේ පිළිබඳව තමන්ගේ සිතේ තියෙන මේ විවිධ කුකුස් තමයි මෙතන කුක්කච්ච කියලා කියන්නේ. හීනං කියලා කියන්නේ චිත්තයාගේම මලානියකම. ස්වභාවයෙන්ම කෙලෙස් බරිත වෙච්ච සිත් මලානික වෙනවා. කෙලෙස් බරින් ඉවත් වෙන්න ඉවත් වෙන්න මලායක මලානියකම නැතුව සිත හොඳට නැගී හිටිනවා. මේ නිසා කෙලෙස් බර නිසා සිතේ හැමතිස්සෙම තියෙන මේ මලානියකමට කියනවා සීමේ කියලා හිට. නිද්ධං නිද්ධ කියන්නේ චෛසිකයන්ගේ මලානික බව. බොහෝ බොහෝ චෛතසිකයන් විසින් ක්‍රේහ ධර්මානුකූලව ක්‍රේහ ධර්මයන්ගෙන පෙරී පෙරී පවතින මේසෙත් සිතනොත් මලානිකයි ක්ලේශේනොත් මලානිකයි මේසා කිත චෛතස දෙකෙන් මේගොල්ලෝ මලානික භාවයටපත් වෙනවා නිබ්බ නිබ්බ කියලා කියන්නේ චෛතසිකයන් මර්ගයේ මලානික බව කියන එක දැන් අපිට මේන් පැහැදිලි වෙනවා විචිකිච්ඡා කියලා කියන්නේ විගතා විචිකිච්ඡා කියලා උගන්වනවා මොන විදිහකවත් පිළියම් කරන්න බැරි විදිහට තමන් විසින් අන්‍ය තත්වයන් පිළිබඳ ඇතිකරගත් සැකය විචිකිච්ඡාවය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව දේශනා පිළිබඳ ආදී අටතැන් වල පමණක් නෙවෙයි සමාජ විවර්තන විවිධ විවිධ පුද්ගලයෝ වින්නේ අන්‍ය අන්‍ය පුද්ගලයන් පිළිබඳව සැක ඇති කරනවා සැක මතු කරනවා සැක පහළ කරනවා සැක කතා කරනවා සැක උගන්වනවා සැක ව්‍යාපාර කරනවා මේ විදිහට විචිකිච්ඡාවෙන් මේ ලෝකේ මුලා කරන ස්වභාවයකුත් මේ ලෝකේ තියෙනවා. ඒ නිසා සෑම තිස්සෙම මේ චිත්තයගේ සන්තෝෂ භාවයට සතුට භාවයට පත් වෙන්න බැරි කමක් මේ තුලින් තියෙනවා. මේවා නිසා මේවා සමගම අවිද්‍යාව ව්‍යාපාද උපනහ මක්ඛ පලාස ඊර්ෂ්‍යා මාත්තරය මායා තාපේය සම්බ සාරම්භ මාන අතිමාන මද සමාද ක්‍රෝධ කියන මේ ධර්මතාවයනොත් මේ සංකලහ ධර්මයන් එක්කම අනුසාකා වශයෙන් ඉපදී ඉපදී තියෙනවා. මේ විදිහේ ස්වභාවිකව උප්පත්තියක් ලබාගෙන ඉන්න මේ ප්‍රසජනක ස්වභාවික සත්‍යයන් තුල මාර්ග දෙකක් බුදුහාම මාර්ගයක් බුදුහාම පෙන්ලා තිනවා සම්මාදිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයක්. ඒ මාර්ගය පැත්ත බලන්නෙම නැතුව මේ තමන්ගේ ක්ලේශයන්ට අනුගතව ඒගොල්ලෝ මාර්ගයක් හදා ගන්නවා. ඒ හදා ගන්න මාර්ගයට කියනවා ඒකත් මාර්ගාංග 8කින් යුක්තයි. මේ මාර්ගාංග 8කින් යුක්ත මේ පෞකාරයන්ගේ අකුසල මූලික මාර්ගාංගය සංයුත්තනිකායේ මහා වර්ගයේ අකුසල ධම්ම සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. මිත්‍යා දිට්ඨි ඔහුගේ දෘෂ්ටිය හැමතිස්සෙම මිත්‍යාවක්. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග දැනීම වලින් තොරවයි. මේ නිසා ආත්ම ආත්මීය නිත්‍ය සුඛ ආත්ම වලින්ම යුක්තව මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප හිංසා කිරීමේ කල්පනාව ආදී සංකල්පනාවන්ගෙන් පිරීලායි තියෙන්නේ. මිච්ඡා වාචා වැරදි වචන වැරදේ කිරීමට පොළඹවන වචන වැරදි විශ්වාස පිළිබඳ වචනමයි කතා කරන්නේ ඔය මිච්ඡා වාචා. මිච්ඡා කම්මන්ත වැරදි කර්මාන්තවලමයි නියැලෙන්නේ. මිච්ඡා ආජීව වැරදි වැරදි කරමින්මයි තමන්ගේ ජීවන වෘතිය ගෙනියන්නේ. ඒක මිච්ඡා ආජීව. මිච්ඡා වායාම මිත්‍යා කර්ම පිළිබඳවයි තමන් හැමතිස්සම වෑයම් කරන්නේ උත්සාහ කරන්නේ මිත්‍යා සති තමන්ගේ සිහිය හැමතිස්සම තින්නේ මිත්‍යාවෙන් පිරීලයි මිත්‍යාත්මක සිහියකනුයි ඉන්නේ මිත්‍යා සමාධි මේ නිසා තමන්ගේ හිත එන් කරනවා කියලා හිතාගෙන ඉන්නේ අර මිත්‍යාවක් පිළිබඳ හිත එක්තන් කරගෙන එක තැනක තියාගෙන ඉන්න එක මේ නිසා සමහර මිනිස්සු සමහර කණ්ඩායම් භාවනා පිළිබඳ උගන්වනකොට සිත එක තැනක තබාගෙන ඉන්න එක තමයි සමාධිය කියලා උගන්වනවා. ඒ මොකක්ද මේ එක තැන? කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය කියන එක නෙමෙයි සමහර අය උගන්වන්නේ අකුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය කියන මේ වැරදි මාර්ගාංග අතේ යන එකක්. මේ නිසා අරමුණු වලින් තොර කරගෙන තමන්ගේ සිත මොකක් හරි එක අරමුණක තියාගත්තාම ඒක සමාධියයි කියලා කියන තරමට සමහර මිනිස්සු මුලාවට පත් වෙලා ඉන්නවා ඒ විදිහේ කටයුතු කරනවා. මේ නිසා මේ අකුසලයන් පිළිබඳව මේ මාර්ගාංග අත හැම මිනිහෙක් තුළින්ම දන හෝ නොදැන ක්‍රියාත්මක වෙනවා. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධිය කියන මේ අත බොහෝ බොහෝ මිනිසුන් තුළ ග්‍රන්ථයෙන්ම ක්‍රියාත්මක වන ධර්මතාවන් මේ ධර්මතාවයන්ගෙන්ම ක්‍රියාත්මක වෙවි මේ ලෝක ජීවත් වන මේ මිනිස්සු තමන් පිළිබඳව සුද්ධභාවය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේගොල්ලෝ හැමතිස්සෙම පාපක දෘෂ්ටිගතව ඉන්න හින්දා ඒගොල්ලන්ට කියනවා මේ අකුසල දෘෂ්ටිගත කියන්න පාපක දෘෂ්ටිගත ගොයි කියලා. ඉතිවත්තක පාළියේ දෙවෙනි නිපාතයේ පළවෙනි වර්ගයේ පස්වෙනි සූත්‍රයේ පාපක සීල සූත්‍රය කියලා හඳුන්වනවා. මේ සූත්‍රය දන්නවා ද්විහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ පුද්ගලෝ යසාවතන් මෙක්කෙත්තෝ එවන් නිරේ සතමේ ද්වේහි පාපකේනක සීලේන පාපකේනක දිට්ඨිය මේ විදිහට මේ ශිෂ්ටභාවයට පත්වෙච්ච මේ පුත්‍රයන් විසින් නමුත් හොඳ සුද්ධනම් වාගේ මේ ලෝකේ පෙනී ඉන්න මිනිස්සු සමහරු හොඳට සුදු වස්ත්‍රය අඳගෙන සුදු අඳගෙන කලින් කතා කරනවා හිතගෙන හිත අන්තිම කෙලස් ගුලි මේ කතා කරන කෙලස් ගුලි ද්විහි වික්කවේ ධම්මේ සමන්නාගතෝ එක ධර්මතා දෙකක් නිසා ඔය කතා කරන මිනිස්සු ඔය පුද්ගලයෝ යථාවතන් නික්කත්තෝ ඒවන් නිරයෝ මැරිච්ච ගමන් නිරයට යනවා. සතමේ ද්වේහි කවුරුත් දෙක මොකද්ද? පාපකේනච සීලේන. එයාගේ සීලය කියලා හිතාගෙන ඉන්නේ පාප කර්මමයි. තව පවිතු සිල්වලයි ඒගොල්ලෝ ඉන්නේ. අර පවිතු අත හරි මග වගේ පවිතු සිල්වලයි ඒගොල්ලෝ ඉන්නේ. පාපකේනච විත්තිය. පාපකාරී දෘෂ්ටියකමයි ඒගොල්ලෝ ඉන්නේ. එක එක කණ්ඩායම් එක එක පක්ෂ එක එක දේවල් හදාගත්තාම ඒගොල්ලන්ගේ තියෙන පස්සට අනුව සීලයක්. මේ නිසා මම භෞතිකවාදී පස්ස කෙනෙක්, මම කොමියුනිස්ට්වාදී පස්ස කෙනෙක්, මම මේ මේ පස්ස කෙනෙක් කියලා හිත එක එක පස්ස වලට යෙදිලා හිත ඒ පස්සට අනුව හීලා වෙනවා. ඒක තමයි මේ පස් පාස්තික හීලාකම. ඒක පාපක හීලාකමක්. ඒක බුදුහාමගේ ධර්මයට අනුගතව හීලා වීමක් නෙවෙයි. පාපකේනච දිට්ඨියා ඒ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයන් ඒගොල්ලන්ගේ තම තමන් දෘෂ්ටීන් කරගෙන ඉන්නේ. මේක අපේ මිනිස්සු විවිධ කණ්ඩායම් වලට බෙන දහිත වෘත්තීය සමිති වශයෙන් දේශපාලන සමිති වශයෙන් විවිධ කණ්ඩායම් වශයෙන් බොහෝම මේ විදිහේ වැරදි වැරදි මාර්ගවල එල්බිලා තමන්ගේ ජීවිතේ නිර්පරාද විනාශ කරගන්නවා මේ කවදා හරි සසනෙන් මිදෙන්න ඕන කියලා පොඩ්ඩක්වත් කල්පනා කරන්නේ නැහැ. මේ නිසා මේ හැම දිනම බොහොම නරක විදිහටම අපාගත වෙනවා මේ පාපක දෘෂ්ටියයි මේ පාපක සීලයයි දෙකෙන් හැමතිස්සම ගලවන්න බැරි හින්දා පාපකේනච සීලේන පාපිකායත දිට්ඨියා ඒතේහි ද්වි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස්ස වේදා දුප්පඤ්ඤෝ නිරයන්සෝ පජ්ජතේ මේ පාපක සීලයයි පාපක දෘෂ්ටියයි කියන දෙකෙන් නිතරම වෙයිලා ඉන්න මේ මිනිස්සු යම් දවසක මලාට පස්සේ කායස්ස වේදෝ දුප්පඤ්ඤෝ යම් දවසක කයෙන් බිඳලා හිට මෙයා දුප්පඤ්ඤ වෙච්ච මේ පුද්ගලයා නිර්යං සෝපවජ්ජති අනිවාර්යයෙන්ම නිර්හය උප්පත්තිය ලබනවා. ඒකෙන් ගැලවෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ නිසා අපේ බුදුහාමුදුරන් වහන්සේ ඉතිඋත්තක පාළිය දුක නිපාතම දෙවන වර්ගයේ 11 වන සූත්‍රයේත් අපායික සූත්‍රයේත් මේ කරුණු දක්වලා තියෙනවා. මේ නිසා ඒ දක්වන කරුණු අතරත් මෙන්න මෙහෙම කරුණක් දක්වනවා. ද්වේමේ වික්කවේ අපායිකා නේරේකා ඉදම පහය කතමේ දස යෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ වැරදි මාර්ගයේ යමින් මං නිවැරදි මාර්ගයේ යන්නේ කියලා හිත කියනවා ජෝච පරිපුන්නම් බ්‍රහ්මචර්යං සරන්තං අමෝහලකේන අබ්‍රහ්මචර්යේන අනුද්දම්සේති හරි මාර්ගයේ යන ධර්ම මාර්ගයේ යන නිවැරදි පුද්ගලයාට චෝදනා කරනවා මෙයා වැරදි මාර්ගයේ යන්නේ කියලා මේ කර්මමේ සමාජයේ තියෙන විවේචනයන් සුළු අපට බොහෝම දකින්න ලැබෙනවා. බොහොම හරි මාර්ගයේ ගමන් කරන එක්කෙනා වැරදි මාර්ගයේ ගමන් කරන එක්කෙනා මේ ලෝකයාට කරුණු කියනවා. තමන් වැරදි මාර්ගයේ යමින් ඉඳගෙන හිට තමන් හරි මිනිහයි කියලා මේ ලෝකයේ ඉදිරියේ තෙනී ඉන්නවා. මේ දෙන්නත් අනිවාර්යයෙන්ම ලෝකාන්තික නරකයට පත් වෙනවා කියලා අපේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේක තමයි අපාගත වීමට හේතු වෙන මූලික කරුණු. මේ අපාගත වීමට හේතු වන මූලික කරුණු වලින් යුක්තව මේ සෑම කෙනෙක්ම මේ විදිහට කාලය ගත කරන එක අන්තික භයානකයි. ඊළඟ අපේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ කාරණේ පිළිබඳව අභූතවාදී නිර්යන් උපේති මේ බොරු කියන මිනිස්සු අනිවාර්යයෙන්ම නිරේටපත් වෙනවායි කියලා. කාපාවකන්තා භවතෝ පාප ධම්මා අසඤ්ඤතා. පාපා පාපේහි කම්මේහි නිර්යන්තේ උපජ්ජරේ. කයෝ අයෝ ගුලෝබුත්තෝ සතෝ අග්ගේ සිකූපමා යංච බුඤ්ජය දුස්සීලෝ සත්තම් පින්දංව අසඤ්ඤතා කාපාව කන්තෝ භව බහුලා කාපාව කන්ත කියලා කියන්නේ බොරුවේ බොට්ටුවේ බොට්ටුව කියන්නේ බෙල්ල බෙල්ලේ කසාවත සඳවාගෙන ඉන්න කෙනා මේ කාපාව කන්තය කියන වර්ගය පාවිච්චි කරනකොට අපේ බුදු සාසනය මිනිස්සු කරන සාසනය විනාශ වෙන කාලේ පහළ වෙන කාපාව කන්තය කියලා එහෙම නෙමෙයි පින්නතුනේ නොඑක් නොඑක් සාදුවරුන් ඉන්නවනේ මේ ලෝකේ අනන්තා පරිමාණ කතාවත් ඇඳගෙන කතාවත් පුරවගෙන. ඒ අය තමයි බ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී කියමින් අබ්‍රහ්මචාරී කර්මයක නිරත වෙන්නේ. කොයි යම් කෙනෙක් හෝ වේවා මේ විදිහේ කතාවත් පොරවගෙන හිට තමන් අබ්‍රහ්මචාරී ජීවිතයේ වැරදි ජීවිතයේ ගමන් කරමින් තමන් හරිම යනවා කියලා කියනවා නම් එයාත් මහා බරුකාරයෙක් නේ. එයාත් අපාගත වෙන කෙනෙක් නේ. එයාට අපායෙන් මිදෙන්න කිසිම පුළුවන්කමක් නැහැ. මේ නිසා මේක මේ අකුසල මූල පිළිබඳව විශේෂම කාරණයක්. ලෝක විවිධාකාරයෙන් දක්වන මේ අකුසල මූලයන් හරියට පිළිහෙන තේරුම් අරගන්නේ නැතුව ක්‍රියා කළොත් අපි හැම දෙනාටම ගිහි වේවා පැවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා කොයි කාටත් මේ ස්වභාවික ක්‍රිෂ්ඨභාවය නිසා විශාල අන්තරයක් සිද්ධ වෙනවා. මේ සියලුම ක්‍රිෂ්ට භාවයන්ට හේතු වන මුල්ම කරුණ මොකක්ද කියලා මුල්ම නිධානය අපේ බුදුහාමුදුරුවෝ හොයලා පෙන්නනවා. මේ මුල්ම නිධානය අපේ බුදුහාමුදුරුවෝ ඔයා ඒත් පෙන්ලා තියෙනවා ඉති උත්තක පාළිය තිකරිපාතේ පළවෙනි වර්ගයේ පළමු සූත්‍රයේම ඒකට කියන්නේ අකුසල මූල සූත්‍රය කියලා. තීනමානි බික්කවේ අකුසල මූලානි කතමානි තීනේ ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං ඉමානිකෝ භික්ඛවේ තීනි අකුසල මූලානි ලෝභ දෝස මෝහ තුන අකුසල මූලයේ කියලා අපේ බුදුහාමුදුරෙන් දක්වලා තියෙනවා මේ අකුසල මූල තුන ලෝභ දෝස මෝහ තුන අරගෙන හිටේ අකුසල සිදු වෙන විදිහත් අපේ අභිධර්මයේදී මේ පින්නතුන් ඉගෙනලා තියෙනවා ලෝභ මූල සිත් අටක් ඉගෙනලා තියෙනවා දෝස මූල සිත් දෙකක් ඉගෙනලා තියෙනවා මෝහ මූල සිත් දෙකක් ඉගෙනලා තියෙනවා එතකොට මේ පින්නතුන් මේ විදිහට මේ ලෝභ දෝෂ මෝහ සිත්වල හැටිත් ඉගෙනගෙන තියෙනවා. දන්නවනේ පින්නතුන් හැමදෙනාම සෝමනස්සහගත දිට්ඨිගත සංපයුත්ත සංකාරකත සමංකාරකත සෝමනස්සහගත දිට්ඨිගත විප්පයුත්ත සංකාරක සමංකාරකත උපේක්ඛාපහගත දිට්ඨිගත සංපයුත්ත සංකාරක සසංකාරකත උපේක්ඛාපහගත දිට්ඨියත විප්පයුත්ත සංකාරකත සසංකාරකත කියන මේ මේවා අපේ බෞද්ධ පින්නතුන් හොඳින් දැනගෙන අවබෝධ කරගෙන තියෙනවනේ එතකොට ඒවා ලොල මූල සිත්. එතකොට මේ ලොල මූල සිත් වගේම දෝෂ මූල සිතුත් අපේ පින්නතුන් දන්නවන්නේ දෝමනස් සහගත පටිඝ සම්ප්‍රයුක්ත සංකාරික සංකාරික සිත් දෙක. මෝහ මූල සිත් දෙකත් අපේ බෞද්ධ පින්නතුන් දන්නවා උපේක්ඛා භාගත විසිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත උපේක්ඛා භාගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත කියන මේ මෝඩ සිත් දෙක. මේ නිසා මේ මේ විදිහට අකුසල දේ 12ක් මූල්‍ය වශයෙන් අභිධර්මයේ දක්වලා තිබෙනවා. මේ විදිහට දක්වලා තියෙන මේ කෙටි ක්‍රමයක් වුණත් මේ සිත් පිළිබඳ විභාගය අසංකේය අපමණයන් ගණන් කරන ඉම කරන්න පුළුවන් කමක් නැහැ. මේසා මේ සිත් වලින් විවිධ විවිධ විදිහට වෙනස්කම් වෙනස්කම් ඇති වෙනවා. නොඑක් නොඑක් විදිහේ ස්වභාවයන්ගෙන් ඇති වෙනවා. ඒ බව අපේ බුදුහාමුදුරුවෝ නොඑක් නොඑක් අවස්ථාවන් වල පෙන්ලා දීලා තියෙනවා. මේ අකුසලදීත් අනන්තයි අපමණයන් කියන මේ කාරණය පිළිබඳව අපේ ධර්මයේ නොඑක් තැන්වල උගන්ලා තියෙනවා. අත්තපි ද්වේහිති තේමේ අත අකුසල ධර්මයන් සහ අනෙක් අකුසල සිත් දෙක ආදී මේ දේවල් ඉතාමත්ම සම්පින්දන අර්ථයකින් දක්වයි කියලා හිත විභවණී ටීකාවේ උගන්ලා තියෙනවා. මේ නිසා සියලුම සත්‍යයන් පිළිබඳව දේව මනුස්ස නිරය තිරස්චාම දේදාරිසු ගතිසු කම්මදිංග සංඥා වෝහාරාදී දේද මේ සියල්ලක්ම ඇති වෙලා තිබෙන්නේ මේ අකුසල ධර්මයන්ගේ විවිධ විවිධතාවයන් අනුවයි. මේ නිසා විවිධ විවිධ ආකාරයෙන් කරනු ලබන මේ අකුසලයන් නිසා සබ්බං විචිත්තං චිත්ත කතමේව අර අර විසිත විසිත විතර වලින් චිත්තයන්ගෙන් සැදෙලා හිට ඒවයින් මෙරි මෙරි උපදින සත්වොත් විවිධයි. සමනලයෝ, සනුවෝ, කුරුල්ලෝ ආදී විවිධ විවිධ ස්වභාවයන්ට මේ ත්‍රිසන් ලෝකේ ඉපදිනවා අනන්තය අප්‍රමාදයි. කර්මජන ලෝක වෛචිත්‍යයන් චේතනාපත් ප්‍රසංකපත් කියලා උගන්වන්නේ ඒ කරුණමයි. මේ නිසා අපි හැමදෙනාම මේ ලෝක විද ස්වභාවය පිළිබඳ මේ ස්වභාවයෙන් දක්වලා තියෙනවා. අකුසල කුසල කියන මේ දෙකේ මේ කුසල කියලා කියන්නේ කුස සංඛ්‍යාත රාගාභයෝ ගුණාතීති කුසලම් තමන්ගේ సంతානය තුළ ඇති වෙලා තියෙන රාගාදී දේවල් ගලවලා විසිකරන එකට කුසල කියලා කියනවා කුචිතේ පාපකේ ධම්මේ කුචිත පාපක ධර්මය කියලා කියන්නේ අවිද්‍යා ප්‍රශ්නා ලෝභ දෝෂ මෝහ සුභ සංඥා විච්ඡ සංඥා සුඛ සංඥා අත්ථ සංඥා කියන මේ දේවල් වලට කියනවා කුචිත පාපක ධර්මයන් කියලා. ඒ කුචිත පාප ධර්මයන් సంతානෙන් හොලවලා ගලවලා ඉවත් කරන එකද සලයන්ති චලයන්ති इति කුසලා කියලා හිත කුසලයන් ගන්නනවා. එහෙම කරන්නේ නැත්නම් න කුසල අකුසල. එහෙම කරන්නේ නැත්නම් ඒක අකුසලයක්. න කුසල අකුසලක්. හැම කෙනෙක්ම උප්පත්තිය උප්පත්තේ ඉඳන්ම අරගෙන එන මේ අකුසල ධර්ම වලින් තොර වෙලා නැහැ කවුරුවත්. ඒ හින්දා අපි හැමදෙනාම උපන්න මේ උසස් මිනිස් ආත්මදී අකුසල ධර්ම ගලවලා ඉවත් කරන්න ඕනේ. එහෙම ඉවත් කරගන්න නැතුව ඒවා තියාගෙන ඒවා මත්තම ඉන්නවනම් අන්න ඒක තමයි අකුසල න කුසල අකුසල කියන්නේ ඒකයි. මේ නිසා අපි සෑම කෙනෙක්ම අකුසලයන්ගෙන් මිදීම පිළිබඳව ඉතාමත්ම තීව්‍රව බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ. යම් කෙනෙක් තමන්ගේ ආත්මභාවයෙන් චුත වෙනකොට ඒ චුති අවස්ථාවෙන් පස්සේ තමන් උප්පත්තියක් ලබනවා. ඒ උප්පත්තියක් ලබනකොට ඒ චුත වීම මේ ආත්මයෙන් පිටව තව තැනක හටගන්න එක ඒ හටගන්න තැන කොයි විදියද කියලා හිට විසිතන පවත්වන එකට කියනවා ප්‍රතිසන්දී කියලා. ඒ ප්‍රතිසන්දී ස්වභාවය ඇති කරන එකට කියනවා ගම්තව්‍ය භාවය කියලා. ඒ ගම්තව්‍ය භාවය කියන්නේ මේ කුසල කුසල දෙකයි. මේ කුසල කුසල දෙකේ ප්‍රතිභාවය තමයි ගම්තව්‍ය කියලා කියන්නේ. මේ ගම්තව්‍ය කියන වචනේ තමයි පාලියේ ගම්දබ්බ වෙලා තියෙන්නේ. මේ නිසා ගන්ධබ්බ වචන දෙකක් තියෙනවා පාළියේ ක්‍රියාමාත්‍රික ගන්ධබ්බ શબ્ද තමයි මෙතන ගණන් ගන්නෙ. නාමමාත්‍රික ගන්ධබ්බ શબ્ද අර ජීව ගන්ධබ්බයන් පිළිබඳව කියනවා. මේ නිසා ගන්ධබ්බ වර්ග දෙකක් තියෙනවා. ධාතු මූලික ක්‍රියාපදයෙන් හදන ගන්ධබ්බය තමයි චුත වෙන ආපස්සස්සේ තමන් ප්‍රතිසන්දිය ගන්න තැනට තමන් කළ කුසල කුසල කර්ම අනුව සකස් වීම ප්‍රතිසම්පියට යෝග්‍ය වීම ප්‍රතිසම්පිය තීරණය කරන්න හේතු කාරණාවක් බවට පත් වීම කියන මේ ගතියට කියනවා ගම්තව්‍ය භාවය ඒක කියනවා ගම්තබ්බ කියලා හිත. මේ නිසා දේශනාවේ දක්වනවා "යේ බුයේනේ සත්තා ලෝභ චිත්තේනේ පෙත්තිවිසයන් උප්පජ්ජಂತಿ" ලෝභ හිත නිසා බොහෝ සත්වෝ പ്രേත ආත්මය උපදිනවා. പ്രേත ලෝකේ නිජාම තන්නික പ്രേත ලෝකය කුපිපාහිත പ്രേත ලෝකය, ශාන්ත පිපාත പ്രേත ලෝකය, වරදත්තුපජීවී പ്രേත ලෝකය කියලා හිත දක්වලා තියෙනවා. කාලකංජා අසුර ලෝකයක් പ്രേත ලෝකයක් වශයෙන් දක්වලා තිබෙනවා. මේ නිසා මේ പ്രേත ලෝකයන් පිළිබඳ නොඑක් නොඑක් විදිහට අපේ බෞද්ධ පින්නතුන් අහන හින්දා ඒ පිළිබඳව මා විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හැම දිනාටම මේ പ്രേත ලෝකයන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා මොකද මනුෂ්‍ය ආත්ම තුලත් මේ අය බොහොම പ്രേත ලෝකේ ඉන්නා වගේ ඉන්න හින්දා ඊළඟව දෝෂ මූලානුබද්ධ හිතකින් කෙනෙක් කාලය යාත්‍රා කළොත් දෝෂ චිත්තයෙන් තත්තා ඡණ්ඩ ජාතිකතාය දෝෂ සදිසංව නිර්යං උත්පජ්ජಂತಿ. ද්වේෂයෙන් මරණයට පත්වලා චුත වෙලා හිට ප්‍රතිසන්දිතකත් වෙන්නේ සංජීව කියන මහා නරකය. එහෙම නැත්නම් කාලසූත්‍ර නරකය. එහෙම නැත්නම් සංඝාත නරකය. එහෙම නැත්නම් රෞරව නරකය. එහෙම නැත්නම් මහා රෞරව නරකය. නැත්නම් තාපේ නැත්නම් ප්‍රතාපේ නැත්නම් අවීතියේ. එහෙම නැත්නම් ත්‍රිසං ආත්මයක මේ විදිහට උත්පත්ති ද්වේෂය නිසා එහෙම වෙනවා. මෝහ මූල සිත නිසා කෙනෙක් මරණට පස්සේ උත්පත්ති ලැබනකොට හේතනත්තා ලබන්නේ ඉතාමත් භයානක විදිහට මෝඩයෙක් වෙලාම තමයි හැමතැනක උත්පත්ති ලබන්නේ. සත්‍යංගේ ස්වර්ග මෝක්ෂ දෙකම අවුරණ ක්ලේශය තමයි මේ මෝහ නීවරණය. ඒකට අවිජ්ජා නීවරණය කියලා දේශනායේ වචනයක් තියෙනවා. මේ නිසා මේ නීවරණ ධර්මයන් වලින් යුක්ත වෙච්ච මේ පුද්ගලයෝ සෑම තිස්සම ලෝභ මෝහ සිත් නිසා තමයි ලෝභ මූඩිකව ප්‍රේත භාවයන්ටත්, දෝෂ මූඩිකව නරකාදියටත්, මෝහ මූඩිකව ත්‍රිච්ඡානාදී ගතියටත් පත් වෙනවා කියලා දේශනාවේ දක්වලා තිබෙනවා. මේ නිසා මේ සත්‍යයන් අකුසල මූලයන්ගේ හේතුන් නිසා කොයි විදියටද නැවත මේ අකුසල මූලයන් කොයි විදිහට අපාගත වීමට හේතු වෙන්නේ කියන කරුණ පිළිබඳව මෙතෙක් සාකච්ඡා කළේ මේ කරුණ අපි හොඳින්ම තේරුම් අරන් අපි උත්පත්තියම පවිත්‍රව නෙමෙයි කෙලෙස් සහිතව ආපු අය. මේ නිසා අපි ලෝභ දෝෂ මොහ වලින් යුක්ත අය. අපි එයින් මිදෙච්ච කවුරුවත් නැහැ. මේ නිසා අපි අපේ ලෝභ දෝෂ මොහ ක්ලේශයන් ඉවත් කර ගන්න ඕනේ. ඉවත් කරන එක සුද්ධ කරන එක පවිත්‍ර කරන එක කුසලයි කියලා කියනවා. ඒ කුසලය නොකර ඉන්නවා නම් අපි ඔක්කොම අකුසලයි සෑමදාමේ හඩු ගඳක ගහ අපි අපාගත වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා අපේ පින්නතුන් කුසල අකුසල කියන දෙක හොඳින් තේරුම් අරගෙන කුසල කර්ම සිද්ධ කරමින් අකුසලයන් දුරු කරමින් සංසාර දුක නිදහස් වී නිර්වාණ සම්පත් ලබා ගැනීමට හේතු වාසනාත්ෝ වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඒ ප්‍රාර්ථනා කරන පරිද්දෙන් ඉෂ්ට සිද්ධ වේවායි කියලා අපි සෑම දිනම සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්තතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සාද් සාද් සාද් අකුසල මූලයන් අපාය ගාමීමට හේතුන ආකාරය පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු උන්වහන්සේට මෙවන් උතුම් ශාසනික සේවාවන් සොදුරත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් සිය දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවන ලැබේවා කියලා ප්‍රසාද කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ නුගේකොට ගංගොඩවිල පුෂ්පාරාම අධිපති, පූගොඩ මහා විහාරාධිපති, ආගම ශාස්ත්‍රී පඬිත, දර්ශන ශාස්ත්‍රී පඬිත, දර්ශනපති ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ. ඔබට මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269යි 7140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි